අරුණ මනතුංග මහත්මයා දේරුවන් සරණයි ස්වාමින් වහන්ස එහෙනවද එහෙනවා ස්වාමින් වහන්ස අදත් ස්වාමින් වහන්සේගේ දේශනාවෙන් ඉතාමත්ම පැහැදිලිව අපි ඔක්කොටම තේරුණා මේ උපේක්ෂාව කියන කාරණය උපේක්ෂා පාරමිතාව කියන කාරණය කොයිතරම් සියුම් එකිනෙකට සම්බන්ධ වෙච්ච ගැඹුරු මාතෘකාවක්ද කියන එක ඒ වගේම දියුණු කරන්න අපහසු මාතෘකාවක්ද ගොඩක් අපි රැවටීමටපත් වෙන්න පුළුවන් එකක්ද කියන එක ඒ වගේම අපේ මේ මේ සාකච්ඡාවලියේ මූලික තේමාව වෙන්නේ මේ අපි ප්‍රායෝගික ජීවිතයේ මේක පුහුණු කරන හැටි නිසා මට වෙච්ච මේ මේකට කිට්ටු දෙයක් ඉදිරිපත් කරලා ඒ ගැන විමසන්න අවසරයි විශේෂයෙන්ම ස්වාමින්වහන්සේ මුලින්ම මේක නෙක්ඛම්මයට නෛෂ්ක්‍රම්මයට සම්බන්ධ වෙන තැනදී සඳහන් කළා මේ කාමයට ඇලුම් කිරීම හරි ඒ වගේම අකමැති දේවල් වලට ගැටීම කියන දේ ගැන දැන් ස්වාමින්වහන්සේ මගේ මං හිතේ ගොඩක් කල ගත කරපු දහමට එක්ක ගත කරපු ජීවිතේ නිසා වෙන්න පුළුවන් මට අවශ්‍යකමක් නැහැ එක එක විනෝද ගමන් වල ගිහින් ඒකෙන් සතුටු වෙන්න. ඒ කියන්නේ ඒ සංසුන්කම ඒ වගේ මේ සංසුන්කමෙන් ඇතිවන සතුට ගේ ඇතුලේ හිටිය මට ලබා ගන්න පුළුවන්. නමුත් විවාහකෙක් හැටියට බිරිඳට ඒක බොහොම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ගොඩක් එහෙම යන්න අවශ්‍යකම තියෙනවා. එතකොට දැන් මුල් කාලේ මම හිතුවා මේක මේක මම තමයි හරි එයා වැරදි මගේ දියුණුවේ එයා පහත් කියලා. නමුත් පස්සේ පස්සේ මම තේරුම් ගත්තේ ඒක එයාගේ අවශ්‍යතාවය මම කරන්නේ කාමභෝගී දේවල් වලට ඒ කියන්නේ ගිහින් ඇස් පිනවමින් ඒ වගේ දේවල් වලට යොමු වෙන එක කරන්න සිද්ධ වුණත් ඒ තුලින් ඇලීම් ගැටීම් අවම කරගනිමින් ඒ වගේම දැන් රස්සාවක් කරන්නේ නැති හින්දා වෙනදා වගේ පිටරටවල විනෝද ගමන් යන්න බෑ. නම් මේ රටේ යනවා නම් උනත් එතකොට ඒක සමබර කරගෙන ඉන්න පුළුවන් විදියට කරන්න ඕනේ කියලා ඒ සීමාවක් තියෙනවා. ඒ කියන්නේ මාස්පතා හිමේ යන්න මට අවශ්‍යකමක් නැහැ. එතකොට මගේ මේ දිනචරියාව විනාශ වෙනවා. සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් මිස් වෙනවා. එහෙම නැතුව ඉන්න බලන්නේ මම. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ එහෙම ඉන්න එකෙන් ඒ ගැටීමක් මුලදී ඇති වුණාට දැන් යම්කිසි සමතයක් ඇති වෙලා තියෙනවා. නමුත් දැන් අර ස්වාමීන් වහන්සේ මුලදී කියපු එක විදිහට නම් එතකොට දැන් මට යන්න වෙනවා මං කැමැත්තෙන් දැන් යනවා අර මේ තියෙන தත්වෙන් වෙනත් தත්වයකට හැබැයි ඒත් එක්කම මට තවත් ගැඹුරට හිතනකොට තේරිච්ච එකක් තමයි මං මෙතන தත්ත්වයට ඇලිලාද. ඒ නිසාද ඒ කියන්නේ නිශ්චලභාවයට මානසික නොසෙල්වෙන නිශ්චලතාවයට එතන ඇල්මක් තියනවාද? එතකොට අර කැළඹිච්ච පරිසරයකට ඒ කියන්නේ නොඑක් දේවල් දකිමින් කියන්නේ පාටිස් වල විනෝද වීමකට යන්නේ නැහැ දෙන්නම. නමුත් එහෙම තත්වයකට ගිහින් එතන හොයන එකට මගේ අකමැත්ත නිසාද කියලා. අන්න එතන ලොකු සියුම් බවක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. ඒක දැන් අපිට පිටින් බලලා කියන්න බෑ. ඇත්තටම එතන ඇලීමක්ද තියෙන්නේ අවශ්‍යතාවය හඳුනාගෙන පැවැත්වීමක්ද තියෙන්නේ කියලා කියන්න බෑ. ඔබතුමාගේම මනසේ සමහර විට අවශ්‍යතාවය දැනගෙන ඒක පවත්නවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒකට කෙරෙහි ඇල්මක් තියෙන්න පුළුවන්. මොකද ස්වභාවයෙන්ම මේ සත්ත්ව సంతානය ඒ කියන්නේ අනාගාමී ඵලයටපත් වෙන තෙක්ම මේ මනසේ ස්වභාවය තමයි අපි කැමති දේ නැවත නැවත ලබන්න පවත්වන්නට උත්සාහ කරන ගතිය. ඉතින් එතකොට ඒ මූලය සහිතව අපි තවම ක්‍රියාත්මක වෙනකොට ඕනම මොහොතක එය මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්නයි ප්‍රත්‍යවේක්ෂණය විශේෂයෙන් වැදගත් වෙනවා. මෙතනදී ඇති වෙන්නේ මොකක්ද? ඇත්තටම මම මේ වංචක ධර්මයක හිර වෙලාද ඉන්නේ දැන්. ඔබතුමා කිව්වා කලින් නොන වැරදි මං හරි කියන තරක ගැෂ්ඨණයක් ඇති වුණා. දැන් ඒක සමනය කරගෙන පවතිනවා මධ්‍යස්තව. එතකොට දැන් මේ මධ්‍යස්ත බවත් එක්ක තමයි ওই විදිහේ ගැඹුරු ප්‍රත්‍යවේක්ෂණයකට යන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මම ඉන්න මානසික తত্ত্বය මොකද්ද? මම එතකොට අර එහෙම බහැරට අවශ්‍යතාවය නිසා ගියා වුණත් ඒකට වැඩි ප්‍රිය බවක් දක්වන්නේ නැත්තේ මොකක් නිසාද? ඉතින් එහෙම බලනකොට ධාන සමාපatti උපදවාගත්තු අය පවා ඒ ධානයට ඇලුම් කරන ගතියක් ඒ ඒ මට්ටමට ගිහිල්ලා තියෙන්න පුළුවන්. තියනවා. ඒ නිසා ඒ සුඛයට කැමති බව සුඛකාමානි භූතානි සියලු සත්වම සැපයට කැමති. මේ පොදු යථාර්ථයෙන් අපට 100%ක් මිදෙන්න බෑ. නමුත් ඔය කියන ප්‍රත්‍යවේක්ෂණය අපි නැවත නැවත පවත්වනවා නම් අපිට මේ වංචක ධර්ම වලට රැවටෙන ගතිය අවම කරගෙන අර අපි දැන් පහුගිය කාලේ කතා කළානේ බොජ්ජංග ධර්ම හැටියට මේව වඩනකොට අපිට පස්සද්ධිය බොජ්ජංග ධර්මයක් හැටියට. මොකටද ඒ සැහැල්ලු බව අපි පවත්වා ගන්න. ඒතර සමාධිය බොජ්ජංග ධර්මයක් හැටියට. මොකටද සමාධිය පවත්වන්නේ? ක්ලේශයන්ගෙන් සහ පංචස්කන්ධයෙන් මිදීම සඳහා. අන්නේ අවබෝධය ඒ ප්‍රත්‍යවේක්ෂණය නැවත නැවත පැවැත්වීමයි එතෙන්දී අවශ්‍ය වෙන්නේ ඔය ඔය ප්‍රශ්නේ අපිට ඉතින් රහත් වෙනකම්ම තියෙන්න පුළුවන් අපිට ඒකට නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ මොකද ඒ ඒ අවස්ථාවේ එකම පුද්ගලයාගේ මනස උනත් උස් පහත් වෙන්නට පුළුවන් ඒ නිසා නැවත නැවත ওই විදිහට විමසා බැලීම වැදගත් වෙනවා අනිත් කාරණේ තමයි දැන් ඔබතුමා ඒ தත්වයෙන් එහාට ගිහින් තියෙනවා. නමුත් අනිත් අයගේ දැන ගැනීම සඳහා අපි කතා කරන්නේ දැන් අපි අකමැති කාරණයකට අපිට නික්ම යන්න සිද්ධ වුණොත් මම ಗುಣදහම් වඩනවා මම සංසුන්ව මනස පවත්නවා හැබැයි මම කැමති නැහැ නමුත් මට යන්න වෙනවා එතෙන්දී අපි අර අකමැති වෙලා ගැටෙනවට වැඩිය හොඳයි දැන් මම මෙච්චර කාලයක් යම්කිසි මධ්‍යස්ථ ගුණයක් පුහුණු කළා නම් දැන් මේ එළියට යන අවස්ථාව විනෝදකාමී අවස්ථා මට හොඳ අවස්ථාවක් වෙනවා මගේ මනස පරීක්ෂා කරන්න මෙතෙක් කාලයක් මම අවංකව ಗುಣධම් ප්‍රගුණ කරලා තියනවාද මම පුහුණු කළ ගුණේ මට ස්ථාවරව පිහිටා සිටින්න පුළුවන් ඒතර මට 아무තු දෙයක් වඩන්න බැරි වුණාට මට අවම වශයෙන් මගේ මනස උරගා බලන්නට මේක අවස්ථාවක් වෙනවා අන්න එහෙම හිතනකොට අපිට ඒ බහැරට යන්න වීම පිළිබඳව ඇතිවන නොසතුට සමනය කරගෙන ඒක අපේ සිත පරීක්ෂා කරන පරයෂණ අවස්ථාවක් හැටියට අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. යන්නේ විදිහට හුදකලාව අපි ගුණධම් වඩන්නත් ඕන. එහෙම කරගෙන යනකොට නොදැනුවත්වම අපි ඒකට ඇබ්බැහි වෙනවා, ඒකට ඇලෙනවා. ඒ தත්වෙන් අපි සිත මුදවා ගන්න ඕනේ. ඒ தත්වෙන් මුදවා ගන්න කියලා බලහත්කාරයෙන් අපි මනස අවුල් කරගන්න යන්න ඕන නෑ. එළඹෙන අවස්ථාවලදී ඒ ප්‍රයෝගීතාවයේ තේරුම් අරගෙන අපිට ඒකට යොමු වෙන්න පුළුවන් නම් පෞල් සංස්ථාව තුල ගැටුමකුත් නැතුව අපි අගතිගාමී වෙන්නෙත් නැතුව මධ්‍යස්ථව පවතින්න පුළුවන් අනිත් එක අපි තේරුම් ගන්න ඕන ඔබතුමා ඒක හරියට තේරුම් අරගෙන තියෙන බව පේනවා අපි විවාහ සංස්ථාව පවත්නකොට මගේ කැමැත්තට අනුව මම බ්‍රහ්මචාරී වෙන්නට ඕන මම පාටි වලට යන්න නැතුව මම සෝවාන් වෙන්න ඕන ඒවා තමන්ගේ පුද්ගලික තීරණ හැබැයි අනිත් කෙනාගේ සිතුම් පැතුම් ඊට වඩා වෙනස් නම් ඒ තනත්තා හෝ තනත්තිය තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හැටියට පවතින තාක්කල් වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා අනිත් කෙනාගේ මානසික තත්ත්වය ගැන සැලකිලිමත් වෙන. එහෙම සැලකිලිමත් නොවෙනවා නම් ඒ තැනත්තා අර ගෘහන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ තුල අනිත් කෙනා පීඩාවට ලක් කරන අසාධාරණයක් කරන ඒ නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කොයිම මොහොතකවත් එක පක්ෂයකට අනර්ථයක් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි සෝවාන් ඵලයටපත් වුණු කාන්තාව පවා අර කුකුට මිත්ත වැද්දත් එක්කලා විවාහ වෙලා මේ වැද්දෙක්ක කියලා <coughs> කටයුතු කළේ නෑ මේ මගේ ස්වාමියා. එතකොට තමන්ගෙන් වෙන්නට ඕන යුතුයකම් කොටස ඉටු කළා. ඉතින් අන්න ඒ විදිහේ සමබර ජීවිතයක් ගත කිරීම තුළ තමයි අපට පෞල් සංස්ථා මධ්‍යස්ථව පවත්වගෙන තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවි මේ ಗುಣධම් පිරීම කරන්න පුළුවන් වෙන්නේ. අනිත් පැත්තෙන් තමන් ඒ ಗುಣධම් වැඩුවා වුණත් සැබවින්ම තමන් ඉන්නේ නිවැරදි දහමක් තුලද වංචක ධර්මයක් තුලද කියන එක එකවරක් දෙවරක් කල්පනා කරලා හරියන්නේ ඒක සිය දහස්වර හැම මොහොතකම ඒ ප්‍රත්‍යවේක්ෂණේ තියෙන්න ඕන ඒක මම කියන කතාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ රාහුල පොඩි හාමුදුරන්ට දේශනා කරන රාහුල ඔබ යමක් කරනවා නම් කියනවා නම් යම් තීරණයකට එළඹෙනවා නම් ඊට කලිනොත් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න Tamanටත් අනුන්ටත් අනර්ථයක්ද කියලා పూర్ව සූදානම් වීමක්. ඊපස්සේ ඒක කරගෙන යන අවස්ථාවෙත් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න නිවැරදිව සිහි කල්පනාවෙන් ඒක කිරීම සඳහා. කරලා ඉවර වෙලත් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. ඇයි ඒ අපිට పూర్ව අවස්ථාවේ නොපෙනුණු බොහෝ දේවල් කාර්ය නිම වුණාට පස්සේ තමයි ඵලයේ හැටියට ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඒ ප්‍රත්‍යවේක්ෂණය මුළු ජීවිත කාලෙම අපි පවත්වා ගන්නට ඕන අරහත්ත්වයටපත් වෙනකන් අරහත්ත්වයටපත් උනාටත් පස්සේ අපිට ඒක පවත්වන්න පුළුවන් නම් අනුන්ගේ යහපත පිණිස පවතිනවා. ඉතින් එතනින් පස්සේ ඒවා තිබුණත් නොතිබුණත් හානියක් නැහැ. හැබැයි ඒ අරහත් මාර්ගඥානයේ දක්වාම අපට ඥාන සංප්‍රයුක්ත බව එහෙම නැත්නම් සම්පජඤ්ඤය අපි තුල පවත්වා ගන්නට වෙනවා. එහෙමයි ස්වාමින් වහන්සේ ඊටාත්ම පැහැදිලි කිරීමක් ස්වාමින් වහන්සේ කරේ. ත්වන් සරණයි.